නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස තෙරුවන් සරණයි නමෝ බුද්ධාය අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වල්ලපු ස්වාමීන් වහන්සේට নমස්කාර වේවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ සැප සැලසේවා සාදු සාදු සාදු පින්වත්නි අපි මේ ඉගෙන ගන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ ස්ත්‍රී සද්ධර්මයයි. කුද්දක නිකායට අයිති විමානවත්තු පාළිය ගාථා වශයෙන් තියෙන මේ ධර්මය අපි ඉගෙන ගන්නවා. මේ හිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා ඉස්සල්ලාම දේශනා කරපු දහම් පරියායන් අතර විමානවත්තු පේතවත්තුව ඉතාමත් ඉහලින් මේ ලක් දෙරණේ කතා බහවට ලක් වුණා. ඒ වගේම ලස්සන දිව්‍ය විමාන ඒ වගේම තමයි ඒ වගේ ඒවට කරපු පින් ඒ පිනේ විපාක ගොඩාක් දේවල් ඉගෙන ගන්න ලැබෙනවා. අද වුණත් ගොඩාක් අය ධර්මයේ හැසිරෙන්න පින් කරන්න ගොඩක් අයගේ කැමැත්ත තියෙනවා. නැතුව නෙවෙයි. මොකද පින්වන්ත පිරිසක් ඉන්නේ මේ ලංකාවේ මේ සිංහල ජාතිය තුල. ඉතින් ඒ නිසා බුද්ධ ශාසනයත් එක්කයි මේ සිංහල ජාතිය තියෙන්නේ. ඉතින් මේ සිංහල ජාතිය මෙච්චර කාලයක් පැවතෙනවා කියන එකේ අර්ථයත් මේ බුද්ධ ශාසනයේ යම් හෝ පිහිටක් ලබා ගන්න පිරිසක් සිටිනවා කියන්ට සාක්ෂියක්. අනිත් එක තමයි මේ සිංහල ජාතිය නැත්තරම නැති වුණාට පස්සේ සෑය බෝධිය වඳින පිරිස නැති වුණාට පස්සේ ධාතු පරිනිර්වාණය සිද්ධ වෙලා බුද්ධ ශාසනය අතුරු දහන් වෙලා යනවා. ඉතින් ඒ නිසා අපිට ඉතින් ටික කාලයක් හෝ මේ පින්පව් කුසල් අකුසල් ගැන හරි විශ්වාසය තියෙන පිරිසක් හිටියොත් බුද්ධ ශාසනය පිහිට ගන්න පිරිසක් සිටිනවා. එතකොට කලාතුරකින් හරි දෙව්ලොවත් පිරිස ඉපදී. බුද්ධ ශාසනය නැති වුණාට පස්සේ දෙව්ලොව හිස් වෙලා යනවා. නැවත ඒ කියන්නේ දෙව්ලොව හිස් වෙනවා කියන්නේ නැවත දෙවිවරු උපදින්න. ඉන්න දෙවිවරු තමයි. ඒකයි සක්දෙවිඳු ගොඩාක් පුදුම වෙනවා කියනවා බුද්ධ ශාසනයේ කාලේ ගොඩාක් දෙවිවරු ඉපදෙන ඉපදෙන එක ගැන. මෝදන්ති වත බොහෝ දේවා තාවතින් සාසයෙන් දෙකා. දෙවිවරු හරියට මේ සතුටටපත් වෙනවා සංග්දවිඳු සහිතව මේ අසුරකාය පිරිහිලා දෙව් පිරිස වැඩි වෙනවා කියලා බුද්ධ ශාසනයේ. අනිත් කාලවලදී අසුර පිරිස වැඩි වෙනවා දෙව් පිරිස අඩු වෙනවා. ඉතින් අද දවසෙත් මේ උතුම් ධර්ම දේශනාව දිවසින්දුට දෙව්ලොව සැප උතුම් දහම් වැඩසටහන මේ පින්වතුන්ට අහන්ඩ සලස්වන්නේ ශ්‍රද්ධහා රූපවාහිනියනුත් ලක්විරු ගුවන් විදුලියනොත් අහන්ඩ සලස්වන්නේ ලෝක සත්වයාටම අංක 27 පෑතිස්පුර ත්‍රිකුණාමලය ලිපිනේ පදිංචි පින්වත් ඩී.කේ. සිසිලියා සෝමරත්න මෑණියන් විසින් ඒ වගේම WWA කවිනි ශ්‍යාමල් මිනිබිරිය ඇතුළු දූදරු පිරිස මේ පින අනුමෝදන් වෙනවා. ඉතින් සෝමරත්න සිසිලියා සෝමරත්න මෑණියන් මුල් වෙලා තමන්ගේ මිය පරලෝ ගිය පවුලේ ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම මුල් කරගෙන මේ ධර්ම දානය සිද්ධ කරනවා. ඉතින් අපි මීට කලින් වැඩසටහනේදී ඉගෙන ගත්තා අනුරුද්ධ මහරහතන් වහන්සේ තමයි ඒ ප්‍රශ්නේ ඇසුවේ. විසාකාව මේ පූර්වාරාමේ පූජා කරද්දී අනේ සාදු කියලා අනුමෝදන් වෙච්ච ඒ උපාසිකාව උපන් දිව්‍ය ලෝකයේ විස්තර ඉතින් පින්වතුනි අපි අද ඉගෙන ගන්නවා හරි ලස්සන විස්තරයක් මේ දිව්‍ය විමානයේ දිව්‍යාංගනාව හතර දෙනෙක් ඉන්නවා. ඉතින් මුගලන් මහරහතන් වහන්සේ තමයි මේ විස්තරය අහන්නේ. එක දිව්‍යාංගනාවක් ඉන්නවා ඊටමත් දැන් මම මේ ගාථාවෙන් ගාථාව කියන්නේ නැතුව අප්‍රමාණ දිව්‍ය සැප විඳිමින් ඉන්නවා කියනකොට ඔබ දැනගන්න ඕන ඒ ඖෂධී තාරකාවක් වගේ බැබිලි බැබිලි මල් වලින් සැරසිලා දිව්‍ය නාදයෙන් සැප විඳින මහා වූ දිව්‍ය විමානවල දිව්‍ය අප්සරාවන් පිරිවරාගෙන ඉන්න දිව්‍ය ස්වභාවයක් හිතට හදා ගන්න. ඉතින් ඒ මහානුභාව සම්පන්න දිව්‍යාංගනාවක් දැකලා මුගලන් මහරහතන් වහන්සේ අහනවා මොකද්ද කරපු පින කියලා. ඒසිකා කියන රටේ කඳු පෙදෙසක තමයි පන්නකත කියන රම්ය වූ නගරේ තිබුණේ. එහි තමයි මං හිටියේ. දවසක් ස්වාමීන් වහන්සේ නමක් පිණ්ඩපාතේ වැඩියා. මං උන්වහන්සේට ඇහැල මල් කලඹක් පූජා කළා. ඇහැල මල් පූජා කළා. දැන් අද කාලේ වගේ ස්වාමීන් වහන්සේලාට එහෙම මල් කලඹක් පූජා කරන එකක් නෑ නේද? නමුත් ඒක මෙහෙම වෙන්නේ නැද්ද? අපි කියමුකෝ අපි ඔන්න රුවන්වැලි සෑය වඳින්න යනවා ස්වාමීන් වහන්සේලා. එතකොට ඒ යන ස්වාමීන් වහන්සේලාට නෙළුම් මල් මිට මිට දුන්නොත් ඒක මේ මල් පූජාවට එන්නේ නැද්ද? සෑය බෝධිය විහෙර වඳින්න යන ඉතින් ඒ නිසා ඒ වගේ දැන් ඉස්සර නම් හිතේ ඇති වුණ පැහැදීමෙන් උන්වහන්සේලා ළඟ මල් ටිකක් තියලා වඳිනවා. සමහරට උන්වහන්සේලා වඩින මාවතට මල් දානවා. ඒව ඉතින් ඉස්සර කාලේ තිබ්බා. දැන් ඉතින් ඒ ස්වභාවය ගොඩාක් වෙනස් වෙලා. කියනවා ඈ දෙව්ලෝ ඉපදෙන්න හේතුව ඇහැල මල් කලඹ පූජා කරපිය කියනවා. ඉතින් තවත් අප්‍රමාණ සැප විඳින දිව්‍යාංගනාවක් දැකලා මොගලම් මහරහතන් වහන්සේ ඈගෙනුත් අහනවා මොකද්ද කරපු පුණ්‍ය කර්මය කියලා. කියනවා ඒසිකා කියන රටේ කඳු ප්‍රදේශක තමයි පන්නකත කියන රම්‍ය වූ නගරේ තිබුණේ. එහෙ තමයි මං හිටියේ. දවසක් ස්වාමීන් වහන්සේ නම පිණ්ඩපාතේ වැඩියා. මං උන්වහන්සේට නිල්මානිල් මල් කලඹක් පූජා කළා. බලන්න අපි අහලා තිනවා අඟුලිමාල මහරහතන් වහන්සේට නිල්මානිල් පූජා කළා. දිව්‍ය ලෝකේ ගිය දෙවිවරු ගැන අපි අහලා තියෙනවා. ඒවාගේ අර මල් පූජාව යානිසංස. ඊට පස්සේ ඇගේ විමානයත් නිල් මල්වලින් පිරිලා තියෙන්නේ. ඊට පස්සේ තවත් දිවියංගනාවක් ඉන්නවා ඒ දිවියංගනාවකින් අහනකොට කියනවා ඒසිකා කියන රටේ කඳු පෙදෙසක තමයි පන්නකත කියන රම්ය වූ නගරේ තිබුණේ. එහෙ තමයි මං හිටියේ. දවසක් ස්වාමීන් වහන්සේ නමක් පිණ්ඩපාතේ වැඩියා. මං උන්වහන්සේට නෙළුම් මල් කලඹක් පූජා කළා. ඒ නෙළුම් මල්වල සුදු මල් තියෙනවා කොළ පැහැති පාත්‍ර තියෙනවා ඒ විලේ තමයි ඒ නෙළුම් මල් හැදිච්ච කැන විලෙම්ම කඩලා තමයි පූජා කරලා තියෙන ඉතින් ඒ පිනෙන් තමයි කියනවා මට මෙච්චර ලස්සනක් හම්බෝනේ රස තවත් දිවියංගනාවක්ගෙන් අහනවා මුගලම් මහරහතන් වහන්සේ එතකොට මුගලම් මහරහතන් වහන්සේට ඒ දෙවඟන කියා හිටිනවා මන් සුමනා ඒසිකා කියන රටේ කඳු පෙදෙසක තමයි පන්නකත කියන රම්මියූ නගරේ තිබුණේ එහි තමයි මං හිටියේ. දවසක් ස්වාමීන් වහන්සේ නම පිණ්ඩපාතේ වැඩියා. මං උන්වහන්සේට ඇද්දල පැටින් යුතු දෑ සමම් මල් කැකුළු පූජා කළා. ඒ පිනෙන් තමයි මෙවැනි ලස්සනක් මට ලැබුණේ. ඉතින් සිතට ප්‍රිය උපදවන මේ සැප සම්පත් ඔක්කොම ඉතින් මම මේ පිනෙන් බැබලි බැබලි දුකක් නැතුව දෙව්ලෝ වාසය කරනවා කියලා මේ දිව්‍යාංගනාව හතරම එක ප්‍රදේශයක තමයි පහළ වෙලා තියෙන්නේ. එතකොට මල් පූජාව යානිසංස සංඝයාට පූජා කරලා තියෙන්නේ. එතකොට ඉස්සර ඒවා තිබිලා. ඉතින් දැන් වන්දනාව යන සංඝයාට මල් මල් අතට ඒ සංඝයාගේ අතට මල් දෙන්න පුළුවන්. ඒ වාගේ පින්කම් අද කාලේ කරගන්න පුළුවන්. ඉතින් බලන්න ඒ කරන දේ හිත පැහැදිලා කරන එකයි මේකේ තියෙන වටිනාකම. අපි බලමු ඊළඟ විස්තරේ. මේ විස්තරෙත් හරි ලස්සනයි. මේ දිව්‍යාංගනාව සිටින්නේ අඹ වනයක. විශාලයි විමානේ පංචතූර්ය නාද විහිදෙනවා දිව්‍ය අප්සරාව පිරිවරාගෙන ඉන්නේ. රණින් හැදුන මහා පහනක් තියෙනවා. ඒක නිතරම දැල් වෙනවා. වටේ ගස්වල දිව්‍ය සලු තියෙනවා. ඇත්තෙන්ම මේ වගේ ලස්සනක් මෙච්චර ආනුභාවයක් කොහොමද ඔබට ලැබුණේ කියලා අහනවා මොගලම් මහරහතන් වහන්සේ. මං ඉස්සර මනුස්ස ලෝකේ මිනිස් දුවක් වෙලා හිටියා. මං ආර්ය සංඝරත්නයට විහාරයක් කරවලා පූජා කළා. ඒ භූමිය අඹ ගස් වලින් පිරීලා තිබුණා. ඒ විහාරයේ වැඩ අවසන් වුණාම විහාර පූජාව සිදු කරනකොට මං ලස්සන රෙදි වලින් පළතුරු ගෙඩි හදවලා ඒ අඹරුක් සැරසුවා. ඒ කියන්නේ එයා විහාරේ හදලා ආරාමයක් පූජා කරන්න මේ බුදුරජාණන් වහන්සේගෙන් අවසර ගන්න තියෙන්නේ. ඊට පස්සේ ඒ විහාරයේ වටේට අඹ ගස් හදලා දැන් අඹ නෑ ඒ ඒ කාලෙට. මෙයා රෙදි වලින් අඹ ගෙඩි විදියට හදලා අර ගස් වල එල්ලලා. ඉතින් ඊට පස්සේ විහාරයට ඇතුල් වෙන තැන ලස්සන පහනක් 12 මහි පහනක් වගේ ඒ විහාරයට ඇතුල් වෙන තැනම ලස්සන පහනක් තියලා මෙයා. ඉතින් කියනවා සංඝයට මං දානීය පූජා කළා ආමේ කුටි සෙනසුන් ටිකත් පූජා කළා කියනවා. බලන්න කියනවා මට ලැබුණ මේ දිව්‍ය විමානේ ඒ එහි හැදුවෙත් අඹගස් කියනවා මගේ විමානේ වටේත් තියෙන අඹගස් කියනවා. හැබැයි එහි මං රෙදි වලින් කියනවා අඹගෙඩි හැදුවේ. දැන් ඇත්තටම අඹ තියෙනවා. මං ඒ සලු ලස්සනට අර විහාරේ ලස්සනට සලු වලින් සැරසුවා. දැන් මේ දිවි විමානේ හැමතැනම සලු තියෙනවා කියනවා ලස්සනට. බලන්න යමක් පූජා කළොත් ඒකයි ওই කුටි පූජා කරනට ආරාම රෝපා වන රෝපා මේ මල් හදලා වන වනේ වගේ පොඩි ගස් කොළන් හදලා මල් ගස් හදලා ලස්සනට මේ කුටිය පූජා කරන විදිහටම විපාකෙත් හම්බ වෙනවා. ආරාමේ පූජා කරන විදිහටම විපාකෙත් හම්බ වෙනවා. ගොඩ ඉස්සර ගොඩා කාරාම පූජා කරලා තියෙන්නේ හදලා. දැන් ගොඩා කාරාම පූජා කරන්නේ හදන්න. එහෙම ඉඩම එහෙම පිටින්ම දෙනවා. එතකොට ගෙඩිය පිටින්ම දෙනවා. එතකොට අර පස්සේ කාලෙක තමයි ඒවා සුද්ධ කරගෙන හදාගෙන එහෙම කරන්නේ. එතකොට දැන් යම්කිසි කෙනෙක් ආරාම පූජාවක් කළොත් ඉඩමත් එක්කම හොඳට සුද්ධ කරලා ආරාමයේ හදලම පූජා කළාට පස්සේ සම්පූර්ණයෙන්ම පින ਸਰව සම්පූර්ණයෙන්ම ලැබෙනවා. ඉතින් අරක භූමි පූජා ගණයට තමයි වැටෙන්නේ. එතකොට අපි දෙන විදිහට ලැබෙනවා. එතකොට සංසාරේ ලැබෙද්දි අප්‍රමාණ බහුභෝග ලැබෙනවා. ඊතුරු වැඩ ටික අපි කරගන්න ඕන. හැබැයි අපි ඔක්කොම කරලා පූජා කළොත් ලැබෙන කොටත් ਸਰව සම්පූර්ණ දෙයක් ලැබෙන්නේ අපිට කරන්න දෙයක් නැහැ. අපිට භුක්ති විඳින්න විතරයි තියෙන්නේ. ඒ නිසා දෙන විදිහට ලැබෙනවා පින්වත්නි. ඊට පස්සේ ඒ ආරාම පූජාවේ ගැන කිය මේ හරියට සතුට වෙනවා මේ දිව්‍ය විමානේ අඹ පිරිලා තියෙන හැටි පහන් තියෙන හැටි ඒවා ගැන ගොඩාක් සතුට වෙනවා. දැන් බලන්න මේ බුදුරජාණන් වහන්සේගේ අවවාද අනුශාසනාව පිට ආර්ය සංඝයාට වෙහෙර පූජා කිරීමෙන් දෙව් සැප විඳින හැටි. ඔබට මතකද പ്രേතවත්ව ගැන කතා කරද්දී ආරාමයක් අසත්පුරුෂයෙකුට දීලා වෙච්ච වැඩේ සංඝයාගේ අගුණ කියන සංඝයා ගැන හිත අපහදවන ඉරිසියාකාර කුහක උන්වහන්සේ නමකට ආරාම පූජා කරලා දෙන්නේ තුන් දිනෙකම ගිහිල්ලා අසූචි කකා ඉන්න പ്രേත විමානවල ඉපදෙලා හිටපු කතා ඉගෙන ගත්ත නේද අපි. දැන් බලන්න හරි කෙනෙකුට වෙහෙර විහාර පූජා කිරීමේ විපාක. තමන් කරපු දේ ගැන සතුටු වෙන්න ඕන. සංඝයා දැකලා සතුටු වෙන්න ඕන. ඊළඟට ඒ ඒ හිත පැහැදීම හේතු කරගෙන අප්‍රමාණ දිව්‍ය සැප විඳිනවා. සාමාන්‍යයෙන් ආරාම පූජාව ගැන වචනයක් කියන්නම්. ආරාම විහෙර විහාර පූජා කිරීම තරම් ධනය, කාලය, ශ්‍රමය කැප කරලා කරන්න පුළුවන් එතනින් එහා පින් නැහැ. බුදුරජාණන් වහන්සේ පින් කරන පියවර ටිකක් වදාලා. සෝවාන් කෙනෙකුට දෙන මේ මේ සෝවාන් 100කට දෙන දානයකට වැඩිය සකදාගාමි එක්කෙනෙකුට දෙන දානේ වටිනවා. ඒ විදිහට විස්තර කළා විස්තර කළා අවසානයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඉහළම පින තමයි බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නයට දන් දෙන එක. බුදුරජාණන් වහන්සේ වදාලා බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නයට දන් දෙනවට වැඩිය මහත්ඵලයි මහනිසංසයි කියලා වදාලා සිවුදිගෙන් වඩින මහා සංඝයාට ආරාමයක් හදලා පූජා කරන එක. එතකොට මනුස්ස ලෝකේ ඉහළම පින. එතරම් කවුරු හරි ආරාම කුටි සෙනසුන් වෙහෙර විහාර හදලා පූජා කරලා තියෙනවා නම් ඒකම ඇති මැරෙනකල් හිත හිතා සතුට වෙලා ඉන්න දිව්‍ය ලෝකයේ දෙව්ලොව සැප සුගති සම්පත්තිය සැප අනිවාර්යෙන් ලැබෙනවා. හැබැයි පහන් සිතින් ඉන්න ඕන. නමුත් මට මුණ ගිහිලා තියෙනවා සමහර පරණ ආරණ්‍යවල පරණ ආරණ්‍යවල හාමුදුරුවන්ට ඉන්න බැරි අවස්ථා අපහසුතා ඇති වෙන. පස්සේ තොරතුරු හොයලා බැලෙන්න ආරාමේ පූජා කරපු එක්කෙනාම යකා පෙරේතයා වෙලා ඒ ආරාමෙම ඉන්නවා. පස්සේ තවත් තොරතුරු හොයලා බැලින්නම් ආරාමේ පූජා කළාට පස්සේ හොයනවා. මේ මේ මොනවද කරන්නේ? ඊළඟට අපි කැමැති කට්ටිය දෙන්නේ, අකමැති කට්ටිය දෙන්නේ. ඊළඟට ඔබ වහන්සේලා අපි කියන විදිහට ඉන්න ඕන. ආරාමේ පූජා කළා සංඝයාත් පරිපාලනය කරන්න හදනවා. ඒ වාගේ වෙලා මේ සංඝයාට දැන් මට එක ආරාමයක් මේක විස්තරයක් දැනගන්න ලැබුණා. ඒ ආරාමේ පූජා කරපු එක්කෙනා උදේට කරත්ත වලින් කියන සංඝයාත් 39කට දානෙ ගේන්නේ. ওই විදිහට එයා ඒ ආරාමේම සංඝයාට දම් පැන්දිදී අවුරුදු ඉඳලා තියෙනවා අවුරුදු සෑහෙන ප්‍රමාණයක්. එතකොට සංඝයා 300 ගානකට උපස්ථාන කළා. නමුත් මැරිලා යක්ෂයෙක් වෙලා. ඒ හේතුව තමයි සංඝයා පාලනය කරන්න යනවා. එයා අකමැති හාමුදුරුවෝ යන්න ඕනෙහින්. ඔබ වහන්සේලා යන්න මෙහින් දෙපා කියනවා. ඊළඟට ඔබ වහන්සේලා මගෙන් අහලා මෙතනින් යන්න කියනවා. ඔබ වහන්සේලා ඒ ඕන විදිහට යන්නත් ඕන විදිහට එන්නත් බෑ මේක මං අදපු එක කියනවා. එතකොට ඒ වාගේ තමාගේ අධිකාරිය පැවැත්වීම අතිශයින් භයානකයි අර පිනයට යවනවා. මෑ පූජා කළා ඉවරයි. එතනින් එහාට ඝන දෙනු නෑ. ඒක සිවුද්දිකින් වඩින සංඝයාට බුද්ධ ශාසනයට ඒක පූජා කළා. ඕනම පැත්තකින් එන්න පුළුවන් කෙනෙකුට වඳින්න පුළුවන්, දන් දෙන්න පුළුවන්, පින්කම් කරගන්න පුළුවන්. සංඝයාට සිවුද්දිකින් වඩින සංඝයාට වඩින්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒ විදියට අත්හැරලා පූජා කරන පින නම් අප්‍රමාණ සැප. ඉතින් මට මතකයි මිලින්ද ප්‍රශ්නේ තියෙනවා මිලිඳු රජුරු නාගසේන මහරහතන් වහන්සේගෙන් අහනවා මේ ඔබ වහන්සේලාට ගස්ගල් වන සෙනසුන් ගිරි ගුහා ඕවානේ කැප සංසාර දුකෙන් නිදහස් වෙන්න මොකද මේ බුදුරජාණන් වහන්සේ විහෙර විහාර හදන්න කියලා ඒ වගේ ආනිසංස වැඩි කිකෙහෙම මොකද දේශනා කළේ කියනවා රජතුමනි සංඝයාට අකුසල් දුරු කළා කෙලෙස් තවන එකට ගස් කොළන් වන සෙනසුන් ගිරි ගුහා සුදුසුයි ඒක හැබෑව ඒ වුණාට මේ කුටි සෙනසුන් හදලා පූජා කරන මිනිස්සු ඉන්නවා. ඒ අයට මේ කුටි සෙනසුන් හදලා පූජා කරන පින දෙලොව සැප පිණිසත් බොහෝ කාලයක් යහපත පිණිසත් අමා නිවන පිණිසත් හේතු වෙනවා. ඒක දකිනා වූ බුදුරජාණන් වහන්සේ කුටිසෙනසුන් විහිර විහාර පූජාව අනුදැනවදාලා කියනවා. බලන්න එහෙනම් කුටිසෙනසුන් විහිර විහාර ආරාම පූජාව බුදුරජාණන් වහන්සේ අනුදැනවදාලේ දායකයාට ඒ පින් බලෙන් නිවන පිණිස සුගති සැප පිණිස බොහෝ කාලයක් හිතසුව පිණිස පුණ්‍ය සංස්කාර රැස් වෙනවා. ඉතින් ඒ නිසා යම් කිසි කෙනෙක් විහෙර විහාර ආරාම පූජාව කරලා තියෙනවා නම් එයාලට මේ පින එනවා. හැබැයි ඒ කරපු පින ගැන සතුටු වෙන්න ඕන. පසුතැවිලි නොවී ඉන්න ඕන. දුක් නොවී ඉන්න ඕන. ගොඩාක් මිනිස්සු සමහරලාට විහෙර විහාර ආරාමනේ අපි දන්නවනම් වෙන තැනක හදනවා. ගොඩාක් මිනිසුන්ගේ අර හරි අමාරුම දේ තමයි පින්වත්නි මේ හිත රැකගන්න එක. සතුට උපද්දවා ගන්න එක. ඉතින් ඒ ඒකට ගොඩාක් උපකාරයි සතුට උපදවා ගන්න ආනිසංස දැන ගැනීම. සහ සිත කිලිටි වීමෙන් ආනිසංස බාල වෙන බව තේරුම් ගැනීම. ඉතින් ඒ නිසා ආරාම පූජාව හරි ආනුභාව සම්පන්න එක. ලේසියෙන් කරගන්න පුළුවන් දෙයක්ුත් නෙවෙයි පින්වතුනි ආරාම විහෙර විහාර පූජාව. ඒක සාමාන්‍යයෙන් සුළු පිරිසක් කරන්නේ. ඉතින් කරන පිරිසගෙන සුළු පිරිසකට තමයි හොඳටම පින පිහිටන්නේ මොකද කෙලිට නොවී. පින ගැන හිතලාම කරන්න ඕන. ඊට පස්සේ දැන් ඊළඟට පස් ගොඩක් කාල සතුටු වෙන්න ඕන. දැන් බලන්න අනේ පිටසිරිතුමා රංකාවුන් වතුරලානේ විහාරේ ගත්තේ ජේතවනේ. ඊට පස් සම්පූර්ණයෙන් කුටිසෙනසුන් හදලා පූජා කළා. එතකොට උදේ හවස දෙවුරන් විහිරට ගිහිලා තියෙනවා. ත්‍රිපිටකයේම කොතනකවත් අනේපිට සිටුතුමා කිසිම ස්වාමීන් වහන්සේ නමකට ගරහලා නෑනේ. එක හාමුදුරු නමක්ගේ වැරද්දක් කියලා නෑනේ. අනේපිට සිටුතුමා. අනේපිට සිටුතුමා මැරුණාට පස්සේ ඉපදුනේ තුසිතේ. නම අනේපිට දේවතාවුන් වහන්සේ. අනේපුඩු දෙවියා බුදුරජාන් වහන්සේ ළඟට ඇවිල්ලා කියනවා ඉදං හිතං ජේතවනං ඉසි සංගනිසේවිතං ආවුත්තන් ධම්ම රාජේන පීති සංජනනං මම කියනවා සංගීරිසීන් වහන්සේලා පිරිවරා ගත්ත බුදුරජාණන් වහන්සේ වැඩ සිටින මේ දෙවුරන් විහෙර දිහා දකිනකොට මගේ මුළු ශරීරෙම ප්‍රීතිය පැතිරිලා යනවා කියනවා. දෙව්ලොව ගිහිල්ලත් පූජා කරපු විහෙරේ ගැන ප්‍රීතිය. අද කාලේ ඉතින් ඒ නිසා ඒ ඒ ප්‍රීතිය උපද්දා ගන්න ඕන. සුළුපටු ආනිසංසයන් නෙවෙයි ආරාම විහෙර විහාර පූජාව. ඉතින් ඒ නිසා පින්වතුනි ඔන්න දෙව්ලෝ ඊළඟට තම මේවා අනුමෝදන් වෙන මං ওই ආරාම විහෙර විහාර කුටි සෙනසුන් හදලා පූජා කරනකොට ම ඒ පින්කම් වලට ගිහිල්ලා තියෙනවා මම පින්කම් කරවලා තියෙනවා මං ගොඩාක් සතුටු වෙනවා මමත් හිතෙන් ඒවා පූජා කරනවා ඒ දායකයෝ ඒවා පූජා කරනකොට මමත් හිතෙන් සංඝයාට පූජා කරනවා හේතුව ඒවා අනුමෝදන් වීමත් මහත්ඵලයි මහනිසංසයි අනේ සාදු කියලා දැන් අපි කවදාවත් හිතන්නේ අපිට මේවා පූජා කරනවා කියලා. සංඝයා උදෙසයි මේවා පූජා කරන්නේ. සංඝයා වෙනුවෙන් නියෝජනය කරලා අපි ඒ කුටිසෙනසුන් පරිහරණය කරනවා. නමුත් පූජා කරලා තියෙන මහා සංඝයාට අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේගේ පටන් පැවතගෙන එන. ඉතින් ඒ නිසා ඔබත් අනුමෝදන් වෙන්න. ඒ කුටිසෙනසුන් විහෙර විහාර පූජාව සාදු කියලා අනුමෝදන් වෙන්න. ඒ කරන අය ගැන සතුටු වෙන්නේ අයට පින්පෙත් අනුමෝදන් කරන්න ඔයාලා ගොඩාක් පින් කරගත්තා කියලා. ඉතින් පින්වත්නි අපි බලමු ඊළඟ දිව්‍ය විමානේ ඊළඟ දිව්‍ය විමානෙත් හරි පුදුම සහගතයි. ඒ තමයි ඒ දිව්‍ය විමානේ එයා කරලා තියෙන පිනේ තමයි මේ පුදුම සහගත. මේ රත්තරන් දිව්‍ය සාලු කොඩි ආභරණ රත්තරන් පාට සඳුන් වලින් ඒ දිව්‍ය විමානේ සුවඳවත් වෙනවා. සැරසිලා තියෙනවා ලස්සනයි. රත් සඳුන් තමයි ඒ දිව්‍යාංගනාව ශරීරයේ ආලේප කළේ. රංවම් පාට මහනෙල් මල් පැළඳගෙන ඉන්නවා. ප්‍රසාදයත් රන්වා. සයනාසනයත් රන්වා. රත්තරම් භාජන තියෙන්නේ. රංවන් කුඩ දිව්‍ය රත රත් ඒ වගේම රංවන් පාට අශ්වයෝ රංවන් පාට විජිනි මේව තමයි තියෙන්නේ දිව්‍යමානේ. සක් දෙවිඳු මේක අහන්නේ. මේ අහනවා මේ සුන්දරි මොකද මෙච්චර අනුභවයක් ඔබට හිතාගන්නවත් බැරි තරම් මේ දිව්‍යාංගනාව අතර සැප විඳින්නේ ඊට පස්සේ මෑ කියනවා විස්තරේ සාක්දිමිදුනි වැටකොල්ලු නමින් වැල් జాතියක් තියෙනවා මං ඒ වැලෙන් මල් හතරක් කඩාගත්තා මට ලොකු බලාපොරොත්තුවක් තිබුණේ නෑ මං ඒ මල්ගෙන බුදුරජුන්ගේ ස්තූපය කරා ගියා මෑ රජගහ නුවර හිටපු දුප්පත් කාන්තාවක් අදටත් ඉන්දියාවේ ඔය පාරවල් අයින එක එක මල් පිපෙනවා මම දැකලා තියෙනවා ඔය පාරවල් අයින ඉන්දියාවේ ඔය කුණු කානුවල කුණු වලවල් වල නෙළුම් පිපෙනවා. ඊට පස්සේ අර සුදු ඕලු වර්ග ඊළඟට රතු ඕලු ඔය නිකම් මඩවලවල් වල ඉන්දියාවේ අදටත් පිපෙනවා. ඊළඟට ඉන්දියාවේ ගොඩාක් තැන්වල ඔය හැම තැනම මේ වැටකුළු තියෙනවා. සාමාන්‍යයෙන් ගෙවල් වල වහලෙට වැටකුළු වැල් ඕවා තමයි අදටත් ඉන්දියාවේ පැල්පත්වල යවන්නේ. ඉතින් පාරවල් අයිනේ තියෙනවා. රජගහනුවර තමයි මෑ හිටියේ. ඊට පස්සේ මෑ රජගහනුවර මේ දුප්පත් කාන්තාවක් මෙයා ඉතින් කැරේ දරකඩන්ට ගිහිල්ලා මේ ඉන්නකොට දැක්ක රජගහනුවර බුදුරජාණන් වන්සගේ ධාතු සෑය. දැකල මෙයා මොකද කළේ වටපිට බැලුව ඔහේ මිනිස්සු සාමානෙන් වැටකුළු මල් ගණන් ගන්නේ අද කාලෙට උනත් මල් පූජාවක් කියනකොට වැටකුළු මල් පූජා කරනවා කියලා අහලවත් නැහනේ. ඊට පස්සේ මෙයා වැටකුළු මල් හතරක් කඩාගෙන ඔහි චෛත්‍ය ළඟට ගියා. මෙතන විශේෂ දේ තමයි කියනවා බලන්න මට ලොකු බලාපොරොත්තුවක් තිබෙන්නේ නැහැ. මම බුදුරජාණන් වහන්සේගේ ස්තූපයට පූජා කරන අදහසින් ගියා කියනවා. ශාස්ත්‍රුන් වහන්සේගේ උතුම් බුදු සිරුර ගැන හිතද්දි මගේ සිතට පුදුමාකාර සතුටක් දැනුණා. මං ඒ ස්තූපය ගැනමයි සිත සිතා සිටියේ. ඒ ගව දෙන එනවා මං දැක්කේ නැහැ. මට ස්තූපය ළඟට ගිහින් මල් පූජා කරගන්න අදහස ඉටු කරගන්න බැරි වුණා. ගව දෙන ඇනලා මම මැරුණා. ඉතින් මට මේ පින රැස් කරගන්න පුළුවන් වුණා නම් මීටත් වඩා උතුම් සැප ලැබෙනවා කියලයි මට හිතෙන්නේ. වැටකුළු මල් හතරක් අරගෙන පූජා කරන්න යද්දී හරකෙක් කැනලා මැරිලා. අනේ දිතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් හිබි බුදුරජාණන් වහන්සේගේ ධාතු සෑයනී කියලා තමයි හිතලා ගිහිල්ලා තියෙන්නේ. කියනවා මම මල් ටික පූජා කරන්න යද්දී මට මේ වාගේ විපාකයක් සැලසුණා නම් මේ මල් පූජා කළා නම් කොහොම වෙයිද කියලා අහනවා. එතකට බල අනිත්‍යක තමයි බලන්න මෑගේ විමානය කොතනකොත් වැටකුළු නෑ. දැ වෙනනම් නෙලුම් මල් පූජා කළොත් නෙලුම් මල් විදින විමානය හැදෙනවා. ඒ තමයි ඒ ඒ ලෝක දැන් අඹ අඹ අද ලේ විදිහටම හම්බෝනි නමුත් ලෝකයේ වැටකුළු මල පූජනය උතුන් ගනයට වැටෙන් නෑනි. ඒ නිසා විපාගෙට ඒකාවෙ නෑ. විපාගෙටාව රත්තරම්. එහෙනම් ඒ වටිනාකම තිබ්බේ මලේ නෙවෙයි එයාගේ. වටිනාකම තිබ්බේ හිතේ. හිත රත්තරන්. රත්තරන් හිතක්, වටිනා හිතක්. මුළු විමානයම රත්තරන්. එක තැනක වැටකුළු මලක් නැහැ. ඊට පස්සේ කියනවා මේ බලන්න කියනවා. මං ඒ පිනෙන් තමයි මේ මේ දිව්‍ය ලෝකෙ ඉපදුනේ කියනවා. මලක් පූජා කරන්න යද්දී අනේ පහන් සිතෙන් රුවන්වැලි අපිට කොච්චර තියෙනවද බලන්න. හිස හැරුණ පැත්තකින් මේ ලෝක මේ පෘථුවේ මේ ලංකාවේ මැද ඉඳලා කොයි පැත්තට ඉරක් ගැහුවත් ලංකාවේ රේඛාවක් ඇන්දොත් කොතනක හරි චෛත්‍යයක් තියෙනවනේ මුළු ලංකාවම ස්තූප බෝධි විහෙර විහාර තියෙන තැනක්නේ හිස කොයි පැත්තට හැරිලා ගියත් චෛත්‍යයක් බෝධියක් විහෙරක්නේ කොච්චර මල් පුදන්න පුළුවන්ද මම දැකලා තියෙනවා සමහර ওই පන්සල්වල බෝ මලුව සෑ මලුව වල්ලිවලා ගමේ එකෙක් නෑ ඒ ඒ වල් ටික ගලව ගන්න. ඒ පන්සලේ බෝමලුවේ සෑමලුවේ වල්ලි වෙලා ජරාවාස වෙලා තින්ත ටිකක්වත් ගා ගන්න නැතුන් ඉන්නවා කියන්නේ ඒ ගමේ මිනිසුන්ගේ තියෙන අසද්ධාවම තමයි. පින් කරන මිනිසෙක් නෑ ගමේ. ගිය පෝයට මල් පූජා කරපු මල්ලාසනේ මේ පෝයටත් මල් ටික එහෙම ඇලි ලාසනෙට අස් කරන්න කෙනෙක් නෑ. ඉතින් මම මේවා දැකලා තියෙනවා මේ කියන්නේ. ඉතින් මේ බලන මලක් පූජා කරන්න යද්දී මැරිච්ච කෙනා මෙච්චර සැප විඳිනවා නම් මේ විහෙර විහාර ස්තූප බෝධීන් වහන්සේලාට ඇප උපස්ථාන කරන අය කොච්චර පින් රැස් කරගනීද? ඒ වගේම මල් පූජා කරන අය කොච්චර පින් රැස් කරගනීද? අද ගත්තු රුවන්වැලි මහසෑය ඒ අවට ගම්වාසීන්ට ඒ අයට පැයෙන් දෙකෙන් මිනිසුන්ට යන්න ඉන්න පුළුවන්. කොළඹ ඉඳලා ගියත් පැය 3-4න් අනුරාධපුරයට යන්න පුළුවන්. මාසයකට වතාවක් මහසෑ ඒ මහ බෝධිය වැන්දොත් කොයි තරම් වාසනාවක්ද යන ඔක්කොම අනිවාර්යයෙන්ම නෙළුම් මල් මිටක් අරගෙන යන්නේ පහනක් දැල්වෙනවා මොන හරි පූජා කරනවා ගාථා කියනවා කොච්චර පින් රැස් වෙනවද ඇතිද කියලා බලන්න මේ ආච්චි කෙනෙක් වැටකුළු මල් අරන් යද්දි මේ හිතේ සතුට තියෙන්න ඕන පින්වතුනි තමන් කරන පින්කම් ගැන කරදර මිනිසුන්ට එනවා පුදුමේ කියන්නේ අපි මේ පින් කරගන්න එක කරදර නැත්තේ කාටද? මිනිසුන්ටනේ කරදර එන්නේ. දුක්ඛං කටළු වෙන්නේ වෙන කාටද එන්නේ? ඉතින් ඒ නිසා ඒ දුක්ඛං කටළු මැදින් අපි පුළුවන් තරමක් පින්දහන් රැස් කරගන්න ඕන. ඉතින් මේ මල් වැටකුළු මල් හතරක් පූජා කරන්න ගියාට පස්සේ මේ විදිහේ සැප ලැබුණා නම් මේ කාපු ගමන් ඉදන් සුත්වා තිදසාධිපති මගවා දේව කුංජරෝ තාවතින්සේ පසාදෙන්තෝ මාතලින් ඒතද ඒතදබ්‍රවීති කියනවා මාතලි මේ කහපු සංදෙමිදු කියනවා මාතලිට කතා කළා පස්ස මාතලි අච්චේරං චිත්තං කම්මඵලං ඉදං ආශ්චර්ය කර්මඵලයේ දිහා මාතලි බලන්ඩ අප්ප කම්පී කතන් දෙහියන් පුඤ්ඤං හෝති මහප්පලං පොඩි දෙයක් නෙමේ පූජා කරන්න ගිහිල්ලා තියෙන්නේ කොහොමද විපාකේ හැටි මාතලි. ඉතින් කියනවා නත්ති චිත්තේ ප්‍රසන්නම්මි අප්පිකානාම දක්කිනා. හිත පැහැදුනොත් එහෙම පුංචි දක්ෂිනාවක්. දෙන දේ පුංචි කියලා නෑ හිත පැහැදුනාම. තථාගතේවා සම්බුද්ධේ අතවා තස්ස ශාවකේ තථාගත වූ සම්බුදුරජාණන් වහන්සේ ගැන වේවා තථාගත ශ්‍රාවකයන් වහන්සේ ගැන වේවා සිත පහදවාගෙන සුළු දෙයක් දුන්නොත් දක්ෂිනාව අල්ප වෙන්නේ නැහැ. ගොඩාක් ආනිසංස ලැබෙනවා. ඒහි මාතලි අම්මෙහිපි බිහියෝ බිහියෝ මහේ මසේ අපි දැන් ඉක්මනට ඉක්මනට වැඩිපුර වැඩිපුර තථාගතස්ස ධාතුයෝ සුකෝ පුඤ්ඤාන මුච්චයෝ තථාගතයන් වහන්සේගේ ධාතුන් වහන්සේලාට වඩ වඩාත් පුදමු පින් කරමු සුකෝ පුඤ්ඤස්ස උච්චයෝ කියලා කියන්නේ සැපය කියලා කියන්නේ කරගන්න පිනෙන් ලැබෙන විපාකේ. ඉතින් ඒ නිසා මේ විස්තරේ කියලා හරි ලස්සන ගාථාවක් කියනවා සක්දිවිඳු. තිට්ඨන්තේ නිබ්බුතේ ඡාපි සමේචිත්තේ සමම්පලං. බුදුරජාණන් වහන්සේ හිටියත් බුදුරජාණන් වහන්සේ ජීවමානව බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාවට පස්සෙත් සමේචිත්තේ සමේපලං. ඒ හිතේ පැහැදීම සමාන වුණාට පස්සේ විපාකෙත් සමාන වෙනවා. චේතෝ පනිදි හේතුහි සත්තා ගච්ඡanti සුග්ගතින් ඒ සිත පහදවා ගන්න විදිහ අනුව තමයි සත්වයා සුගතිය උපදින්නේ. ඒ සිත පැහැදීමෙන් සුගතිය උපදින නිසා තමයි අද කාලේ හිතේ පැහැදීමට මෙච්චර බාධා ඇති වෙන්නේ. ඇත්තටම පින්කමක් කරනකොට මාර බලවේගය කියලා කියන්නේ මේ වැස්සේන එකවන් විදුලි කොටන එකවත් නෙවෙයි. හිතා පැහැදෙන එක. ඇයි ඉතින් වැස්සක් ආවත් හිතනේ කිලිටි වෙන්නේ. මේ මොන කර්මයක්ද යනව යන්න මං කියලා තෙමිතෙම ඉන්න බෑ අපිට කියලා. ඒ හිතන කිලිටි වෙන්නේ. හිත කිලිටි වෙන එකෙන් තමයි පින කිලිටි වෙන්නේ. එතකොට ඇත්තට මේ බලවේගයේ සිතේ ප්‍රසාදය තමයි නැති කරන්නේ. මොකද හිතේ ප්‍රසාදය හේතු කරගෙන තමයි දෙව්ලෝ උපදින්නේ. නිසා මොනවා හරි පිනක් කළා හිත පහදවා ගන්න පුළුවන් වුණොත් ඒක තමයි එතන තියෙන වටිනාම දේ. ඉතින් මේක කියලා මේ සක් දෙවිඳු යම් කෙනෙකුට පූජා සත්කාර කරන දායකයන් සුගති උපදිනවා නම් ඒ තථාගතයන් වහන්සේලා ඒකාන්තයෙන්ම ලෝකයට පහළවන්නේ බොහෝ දෙනාගේ යහපතමයි කියලා බුදුගුණ හිත හිතා ඒ සක්දිවිඳු යන්න ගිය ගමන නතර කළා මනුස්ස ලෝකයේ දවස් වලින් දවස් 7ක් එක දිගට සක්දිවිඳු සිළුමිණි සෑයේට උපස්ථාන කළා කියනවා. මේ පුණ්‍ය වැටකුළු මල් හතර පූජා කරන්න ගියේ කෙනා අරකෙක් යනලා මැරිලා ඒ පිනෙන් දිව්‍ය ලෝකේ උපදිලා එයාගේ දිව්‍ය සම්පත්තිය දැකලා පුදුම වුණ සක්දෙවිඳු තමන් යන ගමන නතර කළා සතියක් සිළුමින සෑය වැඳලා තියෙනවා. මේ ධාතු වන්දනාවේ තියෙන ආනුභාවය, ස්තූප වන්දනාවේ තියෙන ආනුභාවය. ඒ නිසා මේ චෛත්‍ය වන්දනාව කියන එක සුළුපටු දෙයක් නෙමෙයි පින්වත්නි. බොහෝ පින් රැස් වෙනවා. බොහෝ පින් රැස් වෙනවා. ඇත්තනම ලංකාවේ මිනිස්සු නම් අනිවාර්යෙන් බොහෝ විට පුළුවන් නම් මාසයකට වතාවක් හරි රුවන්වැලි මහා සෑයේ වැඳලා තූපාරාමේ වැඳලා දලදා වහන්සේ වැඳලා ඒ වගේ තමන්ට යන්න පුළුවන් පහසු තැනක විහෙර විහාර ස්තූප වැඳලා තමන්ගේ ජීවිත පින් කරගන්න ඕන. ගොඩාක් කරදර පිටනේ පින්වතුනි මිනිස්සු ඉන්නේ. මේ කරදර වලින් මිනිස්සු නිදහස් වෙන්නේ නැද්ද? ගොඩාක් මිනිස්සු අතින් කොච්චර පව් සිද්ධ වෙනවද? ඉතින් ඒ පව් බලවත් වෙලා සතර අපායකට වැටුනොත් කොච්චර දුකක්ද? බලන්න අපි මීට කලින් බියකරුවේ සසර දිවසින්දුට බියකරු සසර ගැන කතා කරද්දි ඒ වගේ කොච්චර අපිට හිනාව හිනාවක්වත් මූණින් ගන්න බැරි තරමට ඒ වගේ විස්තර අහනකොටත් බය හිතෙනවා. නමුත් දැන් බලන්න දිව්‍ය ලෝකයේ සැප සම්පත්වල මේ විස්තර ඒවා කියනකොටත් අපිට සතුට උපදිනවා. තමන් කරපු පින් මතක් වෙනවා අනේ මම මෙහෙම පින් කළා තිනවා මෙහෙම පින් කළා තිනවා කියලා. ඉතින් ඒ විදිහට මේ පීත විමානයේ වැටකුළු මල් හතරක් පූජා කරපු කතාව තවත් දෙව් දිව්‍ය ලෝකයක විස්තරයක් තියෙනවා. ඒ දිව්‍ය ලෝකයේ දිව්‍යාංගනාවක් ඉන්නවා. හැබැයි ඉතින් මේ දිව්‍යාංගනාවමයි. ඉතින් ඒ දිව්‍යාංගනාවක් ඉන්නවා ඉරාක් හඳක් වගේ බබලනවා. ඉතින් සක් දෙවිඳුම් මේ ගේ ආලෝකයටත් වැඩිය මේ බ්‍රහ්මයගේ ආලෝකිටත් වැඩිය බබලනවා කියලා තමයි අන්න අයට හිතෙන්නේ. සිරියාවෙනුත් ශරීර සෝභාවෙනුත් යසසිනුත් තේජසිනුත් ගොඩාක් බබලනවා. දෙව්දුව නිල්මානිල් මල් මාලාවන් පැළඳගෙන ඉන්න ඔබ කවුද? ඔච්චර ලස්සනක් තේජසක් දිව්‍ය සැපයක් ඔබට ලැබුණේ කොහොමද? ඔබ කලින් ජීවිතකේ මොනවාගේ පිනක්ද කළේ කියලා දැන් අහනවා. ඇහුවට පස්සේ කියනවා ස්වාමීනි දැන් මේ ගමේදීමයි ස්වාමින් වහන්සේ නමක් අපේ නිවසට පිණ්ඩපාත වෙඩියේ. මගේ හිත පැහැදිලා පුදුමාකාර ප්‍රීතියක් ඇති වුණා. ඉතින් මං ඔක් දණ්ඩක් රැගෙන නුඹ නුඹ වහන්සේට පූජා කළා. මේ මොගලම් මහරහතන් වහන්සේ. ඒ මොගලම් මහරහතන් වහන්සේ ළඟට දිව්‍යාංගනාවක් ඇවිල්ලා වන්දනා කළා. එතකොට තමයි මොගලම් මහරහතන් වහන්සේ අහන්නේ. මොගලම් මහරහතන් වහන්සේ කියනවා අනේ මේ ගමේදීම දේවංගන කියනවා ඔබ වහන්සේට මං උක්දණ්ඩක් පූජා කළා. ඊට පස්සේ නැන්දම්ම පස්සේ මගෙන් ඇහුවා යේලි කෝ මේ උක්දණ්ඩ එතකොට මං කිව්වා අනේ මං එක විසික කළෙත් නෑ කෑවෙත් නෑ සාන්ත විවර නැති ස්වාමීන් වහන්සේ නමකට මං එක පූජා කළා කියලා. ආ එතකොට මේ ගෙදර ප්‍රධානිති එහෙමනම් උඹද මේ ගෙදර ලොක්කි මන්ද කියලා නැන්දම්මට ගොඩාක් තරහ ගියා පරිභව කළා. ළඟ තිබ්බ ගලක් අරන් ගැහුවා මගේ ඔළුවට. මං කිව්වේ වයස ගුඳලා හොඳට හයියක් එනවා කියලා. ගලක් අරන් දුන්න ඔළුවට ගිහිලිගේ. ඒ ගල වැදුන ඔළුවේ එහෙම කඩාගෙන වැටෙනවා මැරුණා එතනම. මං එතන ඇස් දෙක පිය වුණා මගේ ඇස් හැරුණේ මේ විමානේ කියනවා. ඉතින් මං කරගත්ත කුසල යෝග තමයි කියනවා. උක්දණ්ඩ පූජා කරපේක. ඉතින් ඒ නිසා මං දැන් අප්‍රමාණ දිවි සැප විඳිනවා කියනවා. බලන කරදර පිටනේ මේ ඔක්කොම කරගෙන තියෙන්නේ. අනිත් අයගෙන් ප්‍රශංසා ලබන අදහසින් ඔක්කෝම මේවා අනුමෝදන් වෙයි. දැන් සමහර ළමයි ඇවිල්ලා අඬා අඬා කියනවා ස්වාමීනි මෙච්චර මම පින් කරනවා අපේ අම්මලා මේවට කැමති නෑ, ගෙදර අය කැමති නෑ, කවුරුත් උදව්වට නෑ. ගෙදර කට්ටිය ධර්මයට ගන්න අමාරුයි. එහෙම බෑ මේවා අත්වැල් බැඳගෙන රංචු පිටින් යන ගමනක් නෙවෙයි මේක. ගෙදර පස් දෙනෙක් කිව්වට පස්සේ ලෝක පහකින් ඒ පස් දෙනා ඇවිල්ලා තියෙන්නේ. එතකොට අපිට ඕන විදිහට මේ පස් දෙනා හසුරුවා ගන්න බෑ පින්වත්නි. ඒ නිසා පුළුවන් එක්කෙනා පින් කරලා යන්න ඕන. සමහර එක්කෙනෙක් පින් කළාට පස්සේ අනිත් එකෙන් ගුටි කාලා මැරිලා තියෙන්නේ මේ. ගෙදර අයගෙන් මේ මේ ගුටි කාලා මැරිලා තියෙන්නේ. නමුත් එයාලා ඒ ගමන ගියා. දැන් අර ප්‍රාණඝාතය කරපු නැන්දම්ම නිරේ මේ මෑ දෙව්ලොව. දැන් නැන්දම්මට සාප කරන්නෙත් නෑ. ඔක් දන්න පූජා කරන්න ලැබුණේ ඔබ වහන්සේ වැඩිය නිසානේ කියලා ඇවිල්ලා මුගලම් මහරහතන් වහන්සේටත් වැඳලා කෙලෙහි ගුණෙත් දක්වලා වැඩියා. අනිත් එක තමයි දැන් බලන්න දෙවරුන්ගේ ස්වභාවය තමයි කෙලෙහි ගුණේ තියෙනවා. කෙලෙහි ගුණේ තියෙනවා. දැන් අද කාලේ ගොඩක් අයට කෙලෙහි ගුණ නැහැ. කිය දැන් අපිට ස්වාමීන් වහන්සේ නමකට දානයක් පූජා කළොත් උන්වහන්සේට එක වේලක්. උන්වහන්සේට එක වේලක් වුණාට පින්වත්නි ඒ දානේ පූජා කරන කෙනාට කල්ප සියදහස් ගානක් අර තියෙන්නේ පටවී සාගරතෝ මේරු කයන් යන්ති යුගක්කයන් මේ කප්පානි සත සහස්සානී සංගන්ධින් අන්නනස්සති. මේ පෘතුවිය නැතිවෙලා මහමීරයේ නැතිවෙලා සාගරයේ නැතිවෙලා කල්ප විනාස සිද්ධ වෙනවා. ඒවාගේ කල්ප විනාස ලක්ෂයක් ගියත් කල්ප ලක්ෂයක් ගියත් සංඝයාට දුන්න දේ විපාකනන් නැතිවෙන්නේ නැහැ කියලා වදාලා. ඒකට එක්කෙනෙක් දන් හැන්දා බෙදුවොත් කල්ප ගානක් ඒකේ ආනිසංස එනවා. නමුත් හාමුදුරුවන්ට ආනිසංස වෙනවා කියලා ගන්නෑ හාමුදුරන්ට එක වේලයි. එතකොට ඇත්තටම සංඝයාට අපි යමක් පූජා කරනවා කියන්නේ ඒකේ ආනිසංස සැලසෙන්නේම ගිහි මිනිස්සුන්ට. එතකොට ඒ ගිහි මිනිස්සු හිතන්න ඕන අපිට අනුකම්පාවෙන් සංඝයා වැඩ ඉන්නවා කියලා. මිනිස්සු හිතන්නේ එහෙම නෙමෙයි. උඹලට කණ්ඩ දෙන්නේ අපි. පන්සලේ ගණ්ඨාරය හැදුවේ අපි. අරක හැදුවේ අපි මේක හැදුවේ අපි. අපි දැන් බලන්න අපේ නමක් කියන්නේවත් නෑ අපි ගියාට පස්සේ hina වෙන්නේවත් නෑ අමෝත ලෝකවල මිනිස්සු ඉන්නවා ඒ මිනිස්සු හිතන්නේ මිනිස්සු නිසා සංඝයා යැපෙනවා කියලා අපිට අනුකම්පා පිණිස සංඝයා වැඩ ඉන්නවා කියලා හිතන්නේ දැන් මේ බලන දිව්‍ය ලෝකේ ගියත් අර Tamanට පින කරන්න උපකාරී වෙච්ච කෙනාගේ ඇවිල්ලා සිරිපා වැඳලා යනවා ඉතින් ඒ නිසා දෙව් සත්පුරුෂකම කියන්නේ එහෙම එකක් වෙන්වත්නේ ඉතින් ඔක්දඩු පූජාවේ ආනිසංස ගැන හරියට ඈ සතුට වෙනවා ඈ සක්දෙවිඳුගේ අප්සරාවියක් වෙලා ඉපදුනි දෙවිවරු දිවි අප්සරාව ඈ ගොඩා සතුටු කරවමින් පංචතූරිය නාදයෙන් සතුටු වෙමින් වාසය කරනවා කියලා ඈ ප්‍රීති ගෝසා පවත්වනවා මොගලම් මහරහතන් වහන්සේ ඉදිරියේ වන්දනා කළ අතුරුදහන් වෙලා ගියා. තව තියෙනවා දිවි විමානයක් ඒත් දිව්‍යාංගනාවක් අප්‍රමාණ සැප විඳිනවා අපි බලමු ඈ කරපු පින මුගලම් මහරහතන් වහන්සේ අහන්නේ මං ඉස්සර මනුස්ස ලෝකේ මනුස්ස දුවක් වෙලා හිටියා මං දැක්කා සිල්වත් ශ්‍රමණයන් වහන්සේලාව මගේ හිත පැහැදුනා මං උන්වහන්සේලාගේ දෙපා වන්දනා කළා මට හරි සතුටුයි මං වැඳගෙන හිටියා ඒ පිනෙන් තමයි මෙවැනි ලස්සනක් මට ලැබුණේ ඒ පිනෙන්මයි සම්පත් ලැබුණේ සිතට ප්‍රීති උපදවන මේ සැප සම්පත් ඔක්කොම ලැබුණේ නිසාමයි මෙයා මොකුත් පූජා කරලත් නැහැ මෙයා කරලා තියෙන පින තමයි පින්වත්නි දැන් අර ඉස්සර ගම්මානවලට බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න සංඝයා වඩිනවනේ. එතකොට සංඝයා සමහරවිට 19 29 59 109 509 වඩිනවා. ඉතින් ඔය වගේ පොලිමට ස්වාමීන් වහන්සේලා වඩිනකොට එක උපාසක අම්මා කෙනෙක් ගෙදරක ඉඳලා මේක දැකලා උන්දැට පුදුම සතුටුයි. උන්ද ඒ පාර ළඟට ගිහිල්ලා අයනේ දන ගහලා වැඳලා බලාගෙන හිටියා වැඳගෙන. අර සංගය දිගට වඩිනවා. හිතේ පුද්දුම පැහැදීමක් ඇති වුණා. නොපෙනී යනකල් බලාගෙන හිටියා. එච්චරයි ජීවිතේටම කළ තියෙන පින දානෙ දීලත් නැහැ බණ අහලත් නැහැ. වැඳලා සංඝයා වඩින දිහා බලාගෙන හිටපු පින මේ බලන්න. ඒක තමයි පින්කමකට ගියාට පස්සේ ලොකු සංඝ දානයක් දෙනකොට ওই සංඝයා වඩිනකොට පහන් සිතින් බලාගෙන ඉන්න. හිත පහදවා ගන්න. මට මතක ඉස්සර සමහර මිනිස්සු ස්වාමින්නාන්සල වඩිනට ගණන් කරනවා කී නමද්ද කියලා එක දෙක තුන හතර. අවසානට යාලට වැඩිය සංඝයාගේ අංකය මතකයි. සංඝයා මතකත් නෑ සංඝ ගුණ මතකත් නෑ මොකුත් නෑ. පහන් සිතින් දැකලා වන්දලා බලාගෙන ඉන්න එක. එක උපාසකම්ම කෙනෙකුට දිනක් ඔය වගේ සංඝයා සිය ගාණක් වඩිනවා බලාගෙන ඉඳලා එහෙම කය ප්‍රීතියට සැහැල්ලුවට පත් වෙලා හිත සමාධිමත් වෙලා මේ සංඝයා දැකලා සංඝයා දැකලා පැහැදුනාට පස්සේ ඒ පැහැදීම දෙව්ලොව ඉපත පිණිස පවතිනවා. සංඝයා දැකලා පැහැදුනාට පස්සේ උපනෝපන් ජීවිතයේ ඇස් ලෙඩ හැදෙන්නේ ඇස් රෝග සංසිඳෙන පිනක් තමයි ආර්යයන් වහන්සේලා සංගරුවන දෙස බලා සිටීම. සෑය බෝධිය දෙස බලලා පහන් සිතෙන් පින් කර ගැනීම. නිවන් දකින මොහොත දක්වා ඇස් ලෙඩ හැදෙන්නේ. ඉතින් ඒ නිසා සංඝයා දිහා දැකලා සතුටු වෙච්ච විමානයක් ඈගේ විමානෙන් ඈ සඳ මඩලක් වගේ කියනවා. ඒ විමානේ. ඇයි පහන් පහන් සිතට දැන් මූණත් ලස්සන තියෙනකොට හඳක් වගේ මූණක් කියනවනේ. ඒ පැහැදුණු නිසා ඈගේ විමානයත් සඳ මඩල වගේ කියනවා. බලන්න පින්වත්නි පින්වල විපාක. ඉතින් ඒ නිසා පින්වත්නි ඒ විදිහටත් දිව්‍ය ලෝකේ සැප සම්පත් විඳිනවා ඊළඟට අපිට තියෙනවා රජ්ජුමාලාගේ දිවිමානේ කතාව ඒක හරිය අපූර්ව සිද්ධියක්. ඒක අපි කල්යල් ඇරන් ඒ විස්තරේ විභාග කරගෙන කතා කරන්න ඕන කතාව අපි එක ඊළඟ දවසට තියාගෙන අපි බලමු මේ මාණ්ඩුක දේව පුත්‍රයාගේ ඔන්න කලාතුරකින් දිව්‍ය රාජ්‍යයක් හම්බ වුණා. ඔහු ඒ දිව්‍ය රාජයා නම් මේ අපි බලමු කවුද කියලා. ඔබ ඉරිදිමත් යසස් තියෙනවා, බබලනවා, මනහර රූසපුවෙන් හැම දිශාවම එළිය කරනවා. මගේ පා වන්දනා කරන ඔබ කවුද? බුදුරජාණන් වහන්සේගේ සිරිපා වන්දනා කරන්න පැමිණි දිව්‍ය රාජේ මම මීට ඉස්සර ජීවිතයේ උපන්නේ වතුරේ හැසිරෙන මැඩියෙක් වෙලා නුඹ වහන්සේ දේශනා කරන උතුම් ධර්මය අහද්දී ඒ ගොපල්ලාතින් මන් නොදැනුවත්ම මැරුණා. මේක සිද්ධ වෙලා තියෙන්නේ මෙහෙමයි. බුදුරජාණන් වහන්සේ එක්තරා පොකුණක් අයිනේ දහම් දේශනවා ඊටමත් මිහිරි හඬින් මිහිරි හඬින් බ්‍රහ්මස්වරෙන් දහම් දේශනකට ඒ බුදුරජාණන් වහන්සේගේ හඬට ආසහිතලා ඒ පොකුණින් ඉවුරට ආව ගෙම්බෙක්. බුදුරජාණන් වහන්සේගේ මිහිරි ධර්මස්වර හඬ අහගෙන හිටියා. බලන්න එතකොට ඒ ගෙම්බට බුදුරජාණන් වහන්සේගේ භාෂාව තේරෙන්නේ නැහැ. ඊළඟට කියන දේ තේරෙන්නේ ආර්ථය තේරෙන්නේ නමුත් හඬට ආසා වෙලා අහගෙන හිටියා. එහෙම අහගෙන ඉන්නකොට ඔතනින් ගියා ගොපල්ලේ. ඒ ගොපල්ලත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්න ඕන කියලා ඒ පොකුණයිනට අරන් කෙවිත බිම තියලා හේතු වෙලා ඒකට හේතු වෙලා අහගෙන හිටියා. කෙවිත තිබ්බේ ගෙම්බගේ උඩ. ගෙම්බක් කෙවිටට චප්ප වුණා එහෙම මැරුණා දිව්‍ය ලෝකේ. ධර්මය අහපු හඬට ඒ හඬට ආස වෙලා ඒ බුද්ධ බුදුරජාණන් වහන්සේගේ ස්වරයට පැහැදිලා දෙව්ලොව ඉපදුනා තිරිසන් සතේ. ඊට පස්සේ බලන මගේ හිත පැහැදුනේ මොහොතයි ඒ දිවි රාජයා කියනවා. ඒ තුලින් මට ලැබුණ ඉරිදියත් යසසත් බලනු මැනව. මගේ ආනුභාවය බලනු මැනව. මගේ සිරුරේ පැහැයත් පැතිරෙන ආලෝකයක් බලනු මැනව. ගෞතමයන් වහන්ස නුඹ වහන්සේ වදාරණ ධර්මය බොහෝ කාලයක් තිස්සේ අහපු අය ඉන්නවා. ඔවුන් නම් යම් තැනකට ගිහින් ශෝක නැතුව ඉන්නවනම් ආන්නේ මාර්ගඵල නිවන ලබනවා කියලමයි මට හිතෙන්නේ. ඒ දිවි රාජයා කියනවා බණ අහන එක අහන එකට මොහොතක් පැහැදිලා මං ඉපදුනා නම් මෙහෙම බලවත් දිව්‍ය රාජයෙක් වෙලා හැමදාම බනහල ධර්මී පුරුදු කරන අය මාර්ගඵල ලබනවා කියලමයි මට හිතෙන්නේ කිව්වා. එතකොට හිතන්න බලන්න අර මේ ධර්මය කෙනෙක් අහලා ඒ ධර්මයට පැහැදුනොත් ඒ ධර්මය එක කරුණක් හරි තේරුම් ගත්තොත් එහට කොච්චර යහපතක්ද කියලා. එතකට හිතන්න ගෙම්බෙක් වෙලා පැහැදිලා හිතේ ඇති වුණ චිත්ත ප්‍රසාදය මෙච්චර යහපතක් වුණානං මනුස්සෙක් වෙලා එක බණපදයක් තේරුම් ගත්තත් කොච්චර යහපතක්ද. මම අහලා තිනවා සමහර මිනිස්සු බණ දානකොට නැගිටලා යනවා කියලා. බණ රුස්සන්නේලු සමහර මිනිස්සුන්ට. සින්දුවක් මොහරි විකාරයක් විහිළු කතාවක් නාට්‍යයක් චිත්‍රපටයක් තිබ්බොත් උඩ පැනගෙන එන්නේ. බණක් දාපු ගමන් නැගිටලා යනවා. මෙහෙමත් කර්මයක් ලෝකේ. ඉතින් ඒ නිසා මේ තේරුන් නැතත් ගෙම්බෙක් වෙලත් බනහලා ඒ හඬට පැහැදිලා දෙව්ලෝ ඉපදුනා නම් මේ ධර්මය කියනවා එක වචනයක් තේරුම් නැතත් අනේ පැයක් හරි බණඩිංගිත්තක් එක තැනක ඉඳගෙන ආගෙන හිටියොත් ඒකත් ඇති මේ මනුස්ස ලෝකේ. තේරුම් නැතත්. ඉතින් ඒ නිසා මේ පින්වතුනි බලන්න මේ බුද්ධ ශාසනයේ මණ්ඩුක දිව්‍ය පුත්‍රයා. ඒ නිසා ධර්මයේ ඇසීමේ වාසනාව. ඉතින් සමහර පින්වතුන් ඉන්නවා එක දිගට මේ වැඩසටහන් ශ්‍රවණය කරනවා. ඔබ සතුටු වෙන්න මේ නිතර ධර්මය අහන එක ගැන. ඔබට නම් මේ පින සීකර කර ඉන්න මේ ජීවිතේ විතරයි මේ කරදර කංකටලු ටික. ඔබට සුගති සම්පත්තියක් තියෙනවා පින්වත්නි. ඔබට මේ බුද්ධ ශාසනයේ පිහිටක් තියෙනවා. ඔබ ආසාවෙන් කැමැත්තෙන් මේ ධර්මය අහන්නේ. ඉතින් ඒ නිසා අපි සෙත් ප්‍රාර්ථනා කරනවා පහන් සිතින් ඔබ ධර්මයේ ශ්‍රවණය කළා. ඔබගේ ජීවිතේට මේ පින්බලයෙන් මේ සංසාර දුක ගෙවලා දමලා බුද්ධ ශාසනයේ පිහිට පිරිසන ලබන්න ඒකාන්තයෙන් ඔබට වාසනාව ලැබේවා කියලා. ඉතින් අද දවසේ දිවසින්දුටු දෙව්ලොව සැප වැඩසටහන දහම් වැඩසටහනට දායකත්වය දරන්නේ පැයතිස්පුර අංක විසි හත නිවසේ පදිංචි ත්‍රිකුණාමල්ලි පින්වත් ඩීකේ සිසිලියා සෝමරත්න මෑනියන් WWA කවිනි ශ්‍යාමල් මිනිබිරිය ඇතුළු දූදරු පිරිස දායකත්වය දරන්නේ. ඉතින් අපි පළමුුවම පින් අනුමෝදන් කරමු පිංගතුනි මේ රටටත් ලෝකයටත් වියසනයක්ව පවතින ඒ කොරෝනා වසංගතයේ දුරින්ම දුර වෙලා ඒ ව්‍යසන මේ ලක්දිරණට මනුස්ස වර්ගයාට හානියක් පිණිස නොපවතීවා දුරින්ම දුර වේවා මනුස්ස වර්ගයාට ලෝකයාට සියලු යහපත රැකවරණේ සැලසේවා කියලා අපි පළමුවෙන්ම සිත ප්‍රාර්ථනා කරමු. ඒ වගේම පින් පමුණවනවා පින්වත්නි සියලු දෙවි දේවතාවුන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වී මේ පින්වතුනොත් ඒ කවුරුත් දෙවියෝ ආරක්ෂා කරත්වා බුදු සසුනේ දියුණුව පිණිස දිවරු අපකැප වී කටයුතු කරත්වා කියලා දෙවියන්ට පින් පමුණුවනවා. ඒ වගේම 1998 12යි 13 වෙනි දින මිය පරලෝ ගිය SRK සුනිල් සාන්ත පුතාට 2006 8 11 දින මිය පරලෝ ගිය DRK ඒ සරත් සෝමරත්න පුතාට 2011 11 23 මිය පරලෝ ගිය WWE නලින්ද ශ්‍යාමල් බෑනාට 2017 8යි 11 වෙන දින මිය පරලෝකීය SRKA සෝමරත්න ස්වාමියාට මේ පින් අනුමෝදන් වෙත්වා කියලා. ඉතින් ඒ මිය පරලෝකීය සියලු ඥාතීන්ටත් ඔබ කවුරුත් නම් මියගිය ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් වී පරලොව සැපේ වේවා කියලා අපි පින් පමුණවනවා. ඒ වගේම රැස් කරගන්න යෙදුනා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වී නිදුක් නිරෝගී දීර්ඝායු සම්පන්නිය සැලසේවා පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිසා තමයි අපි මෙච්චර ධර්මීය හාන්ට පුරුදු වුනේ ලොකු ස්වාමීන් වහන්සේ පහළ වුණ නැත්නම් මේ විදිහට එක දිගට බණ අහන්නෙත් නෑ අපි මේ වගේ ධර්මපරයයන් එක දිගට ඉගෙන ගන්නෙත් නෑ බලන්න ත්‍රිපිටකයේ යම් යම් කොටස් එක දිගට අපි දැන් විමාන වත්තු ඉගෙන ගත්තා දැන් මේ මේ പ്രേත වත්තු ඉගෙන ගත්තා විමාන වත්තුව ඊළඟ මිලින්දා ප්‍රාසනේ ඔය වගේ ඊළඟට තවත් අපේ අනිස් ස්වාමීන් වහන්සේලා කරන වෙන වෙන දහම් වැඩසටහන් එක දිගට එතකොට කොච්චර මිනිස්සු ධර්මය අහනවද රෑ එළි වෙනකල් බණ අහනවා ස්තූප වන්දනා බෝධි වන්දනා මේ ඔක්කොම බුදු පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිසා අපිට ලැබිච්ච ශාසනික දායාද ඉතින් ඒ නිසා ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා දීර්ඝායු සම්පන්නිය සැලසේවා පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු සංගරුවනට සිල් මෑණිවරුන්ට පැවිදි අපේක්ෂක දරුවන්ට බුදු සසුනේ ධර්මාවබෝධය සැලසේවා කියල පින් පමුණුවමු. ඒවාගේම සිසිලියා සෝමරත්න මෑනියෝ ඉතාමත් ශ්‍රද්ධාවෙන් පින්දහම් කරන උපාසිකාවක් ඇයට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම කවිනි ශ්‍යාමල් මිනිබිරියට පින් අනුමෝදන් වේවා. ඒ පවුලේ සියලු දෙනාට ඒ වගේම ඔබට හැදූ වැඩූ දෙමව්පියන්ට සද්ධා රූප වාහනේ ලක්විරු ගුවන් විදුලියේ ධර්මදායකත්ව සලසන සියලු දෙනාට පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම කාර්යමල්ලේ සියලු දෙනාට සකල ලෝකවාසීන්වත් පින් අනුමෝදන් වේවා. මේ ධර්ම දානයේ පින් බලෙන් සියලු දෙනාට සසර දුකෙන් නිදහස් වෙන්න වාසනාව ලැබේවා කියලා සිත ප්‍රාර්ථනා කරනවා. තිරුවන් සරණයි නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ශ්‍රතා YouTube channel එක subscribe කර සීනුව ලකුණ ඔබන්න.